සදහවත් පින්වත්නි මේ හිමිදිරි උදෑසන ඔබ ජීවිතය සම්බන්ධයෙන් වටිනාම දෙයකටයි සවන් දෙන්න සූදානම් වන්නේ මේ මිනිස් ජීවිතය අර්ථවත් කර දීම පිණිස මේ ලෝකයට පහළ වෙච්ච මුනිදානන් තමයි සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැන මේ මොහොතේ ඔබ සුළු මොහොතක් කල්පනා කරනවා නම් අන්නේ මොහොත ඔබේ හිතේ පැන නගින බුද්ධානුස්සති භාවනාවයි. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන හැම මොහොතකම හිත පිරිසිදු වෙනවා. හිත තැම්පත් වෙනවා. ඒ බුද්ධගත සතිය තමන්ගේ సంతානයේ තැම්පත් වෙනකොට තමන් නොදැනීම අලුත් ජීවිතයක් කරා පේ නගනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේට තිබුණා නිකලස් හදවතක්. උන්වහන්සේගේ මනස සදා පිවිතුරු භාවයට පත් වෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේ මොනම හේතුවක් නිසාවත් කෝප වුණේ නැහැ. මොනම හේතුවක් නිසාවත් දරුණු වුණේ නැහැ. මේ බාහිර ලෝකේ මායාවට බුදුරජාණන් වහන්සේ වසඟුනේ නැහැ. මේ නිසා උන්වහන්සේට කියනවා රහතන් වහන්සේ කියලා, අරහන් කියලා. ඒ බුදුගුණයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේව මේ හිමිදිරි උදෑසන ඔබට සිහි කරන්න පුළුවන් නම් ඔබේ సంతාණය පිරිසිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව නොකලසේක. සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණසේක. සියලු දුක් දුම්නස් වලින් නිදහස් වුණසේක. ගුරු උපදේශ නැතුව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළසේක. සමස්ත ලෝක ධාතුව ගැන, සමස්ත සත්ව වර්ගයා ගැන, මේ ජීවිත ගැන පරිපූර්ණ වශයෙන් අවබෝධ කළසේක. සියලු දෙවියන්ටද මිනිසුන්ටද යහපත් මාර්ගයේ පෙන්වා දීමේ පරිපූර්ණ වූ දක්ෂ වූ ආචාර්යවරයාණන් වනසේක. මේ විදිහට ඔබට බුදුරජාණන් වහන්සේ ගැන සීකරන්න පුළුවන් නම් ඒ සෑම මොහොතකම ඔබ සීකරන්නේ ලෝකේ පහළ වෙච්ච මේ මානව ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ සනිටුහන් කළ උතුම් මුනි රජාණන් වහන්සේ ගැනයි. ඉතින් ඒ බඳු උතුම් බුදුරජාණන් වහන්සේ ගැන ඔබ මේ වෙලාවේ සිතන්න පටන් ගන්නවා නම් මේ මොහොතේ සිට ඔබේ සිත පිරිසිදු වෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට මුණ ගැහෙන්නේ කලාතුරකින්. බුදුරජාණන් වහන්සේ නමක් අඳුනගන්න පුළුවන් වෙන්නේ බුද්ධිය දියුණු කරන්න පුළුවන් කෙනෙකුට පමණයි. ඉතින් ඔබ යම් හේකින් බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙනවා නම් ඔබට මුණ ගැහෙන්න තිබෙන්නේ බුද්ධිය දියුණු කරලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කරපු ධර්මයේ තුලින්මයි. එතකොට ඔබට බුදුරජාණන් වහන්සේව ඔබේ ජීවිතය තුලින් දැක ගන්නට පුළුවන් වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ නිකලස් ගුණය පරිපූර්ණ ප්‍රඥාව මහා කරුණාව පිවිතුරු සමාධිය, ධෛර්ය සම්පන්න වීර චරිතාපදානය මේ සෑම දෙයක්ම ඔබේ ලෝකේ ආලෝකවත් කරන්නට උපකාර වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන සිටීමේදී ඔබට බොහොමත් ලේසි. ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් කියන මේ සියලු සම්බුදු ගුණ ඔබ සිහි කරන්න. ඔබේ ජීවිතය තුළ නිතර මානසිකාරය යෙදෙන්න. මේක සුළුපටු දෙයක් නෙවෙයි. මිනිස් ජීවිතය කියන්නේ ගලාගෙන යන දොළපාරක් වගේ, සිඳීගෙන යන දොළපාරක් වගේ. මේ මිනිස් ජීවිතය අහිමි වෙන්න ඉස්සර වෙලා මිනිසත් බවත් සමගම ඔබ ලැබූ බුද්ධිමත් භාවය ඔබට දියුණු කරගන්න පුළුවන් දුර්ලභ වාසනාවක්. මේ බුද්ධානුස්සති භාවනාව තුළින් ඔබට ඇති කරගන්න පුළුවන්. ඉතින් මේ දුර්ලභ අවස්ථාව ඔබ පැහැර අරින්න එපා. ඔබ ශ්‍රද්ධාවට පැමිණෙන්න. ශ්‍රද්ධාවට පැමිණිලා ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ හැටියට බුදුරජාණන් වහන්සේව තෝරා ගන්න. ඔබගේ ධර්ම මාර්ගයේ නියමුවාණන් හැටියට බුදුරජාණන් වහන්සේව තෝරගන්න. ඔබට පුළුවන්කම ලැබෙනවා එතකොට ඔබේ ජීවිතය තුළ ශ්‍රද්ධා සම්පන්න ශ්‍රාවකෙක් වෙලා බුද්ධානුස්සති භාවනාවේ නියම සුවපත් භාවයේ තමන්ගේ సంతාණයට ඇති කරගන්නට බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබේ ජීවිතයේ සුවපත් වේවා.